කුරුටිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතු තෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සූලාසනයේ වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරය අනිකුත් සියලුම යෝගාවතර පිළිපෙකින් අවසරයි ඉවත් කාලේ නිදිම දෙනා මගේ විශේෂ අවධානය භාවනාවට යොමු කරලා ගත කරන මේ කාලේ මේ භාවනාවට අදාළ අධ්‍යක්ෂින් ඒ වාගේම මූල ධර්ම කොට සම්බන්ධ කරමින් මේ පවත්වන ධර්ම දේශනා මාලාවේ ප්‍රධාන මාතෘකාව මේ සතිය කියන මාතෘකාවයි. ඒකත් කල්යාණ මිත්‍ර ගුණ සම්පත්තියක් විදිහට කල්යාණ මිත්‍රයෙකු තුළ දැකිය යුතු ගුණයක් විදිහට ඉදිරිපත් කරගෙන ඒක භාවනාවකට යෝගාවචරය තුළ හැදී වෙන ආකාරය පිළිබඳව පසුගිය වාරේ කීපයක අපි සාකච්ඡා කරගෙන යෙදුණා. ඒ විදිහට යම් කිසි යෝගාවචරයේ ආචාර්ය પરම්පරාවෙන් එන සමන්ත ලැබී තියෙන ඉදිරිපත් වී සිටින කල්යාණ මිත්‍රයන් තුළ මේ සත්‍යයේ කියන ප්‍රයෝජන දකින්නකොට දකින්නකොට තමා තුලත් එවැනි ආරක්ෂාවක් එවැනි ಗುಣ ධර්මයක් පිළිදාගත්තොත් හොඳයි කියලා එකල ඡන්දේ පහළ වීම අනුව මෙලින් මෙලින් ඉතාමත්ම ආයාසයෙන් මේ සතිය පිළිපදීම සඳහා කටයුතු කරගෙන යනවා. ඒ වෙලාවේදී මොනෝම දුර්වල සතියක් නිතරම යැදෙන විතරම දින ඇදෙන ලක්ෂණ සතියක් නැවත නැවතත් මෙහෙය කිරීම මාර්ගයේ නැත්නම් හිත මානසිකාරයේ ඒකට යෙදීමේ මාර්ගයේ සාහිත්‍ය කරගන්න හැටි හේතුනා අධ්‍යයන කාරණා. මේ විදිහට සත්‍ය හඳුනා ගන්න දේවාවතය සමත භාවනා කමිටේ වේවා විපස්සනා භාවනා කමිටේ වේවා මේ අත්‍යන්ත වීර්යයෙන් ආපස්සේ හැරින් නොබලන ධෛර්යයෙන් යාදේ පිළිබඳව සතිරදකත් නේ හිතේ විදේ කරන කතිය ඇදීමට ජීවිතේ කියන්නේ. ඒ විදිහට සත්‍ය ජීවිතය කරගෙන යනකොට ඒ සත්‍ය ජීවිතයේ විවිධ අද්දති යෝගාවචය මේලවත් කරගෙන යනවා. සත්‍ය සම්මුතිය ဖြစ်ဖြစ်ဘယ်လို ආයතනයට යොදන්න පටන් ගන්නවා. ඉන්නේ නැති කියන්නේ ඒක දෙවියන් ඒක පිළිකරලා ඒක යනවා යෝයි ඒකේ සංස්කෘත බින්දු දෙකක් දාග ඒවා එළිය යන්නේ කපේක ආරක්ෂක ප්‍රවණතාවක් තියෙනවා. මේ ප්‍රවණකට ගැතිය හරි විදිහට නේ. මෙලෙමද ආදරයෙන් දක්වපු දක්වපු මේක හරියට අපේ එක ඩයිනොස්ටික් රහසක් පරිදි. ඒක එහෙම තමයි. ඒක ජීවිතයේ සිදුවේ කියන වැඩ පිළිවෙලක් දෙන්නකට. ඒකට මම පරිලකට නැතහන් වාතාවර විසදලාගේ දිනලගේ ඉඳලා ඒ නිවේදයේ ගන්න සතුටු පටන් ගන්න විදිහට මේ දෙකක අතවයි වතාවන අගවල් ආකාරය ඒ ඒවා තමයි තමයි මූලික ලක්ෂණ මූලික ලක්ෂණ සහායක ස්වරූප දෙන්නේ ඇතුලේ දෙයක් තියෙන්නේ දෙවියන් කියන දෙයක්. මේ වෙලකට ඉඳලා ඉතිරියා විදාන දේශනාවලදී කොහොමද තමයි පෞද්ගලික ඥානයේ මාර්ගයේ ප්‍රවේශනය බලන් විදකට මේ අනිත්‍ය වාක්‍යය යන්න දෙයක් කායිකාය දෙයක් කොයි දෙයකදී තව කියන හැටි සාහිත්‍යම ආයේක දිවිජාර පස්සේ සිදුවිතර ලැකනක් අලියක් නැති දුගුණ තේරික පවතිනවා නම් මේ අයිත වස්තුවේ දුක පවත්තර ගන්නකොට තමයි ඒ අනේ සිට කය තියෙනවා අකරයි බේරයන් දිගෙන්නත් මේ බලන දේ නම් දෙකමයි කියලා ඉතිරි කරන්න දෙයක් නැති කාලෙට ඒක ලෙඩ ලෙඩ දෙවි දිවි යනවා වතුරට වෙන්නේ ඒ තමයි කටිනේ යන්නේ පහළ ඒක තමයි යෝගාවය කියන්නේ භාවනාවේ කියන බලකට මෙලින්ම අයිලි අයිලි කියන ඒක කරන්නේ ඒ විපස්සනාවට නඳුන ආකාරය. දැන් ආයෙනෙ විවිධ ක්‍රියා පද්ධති ජඩරාජකාරී ක්‍රියාවල දක්ෂිනේ හැම දක්ෂින වශයෙන් අරමුණේ ජීවිත ජීවිත පදාර්ථයක පැරණි ක්‍රියාවක් නම් ක්‍රියාවේ ක්‍රියා දෙකක් තියෙනවා. වැක්කේ වෙන විශාල අනිත්‍ය රූපකතා ප්‍රාසයක් තිබෙනවා. ඒ කාරණේකට ගැටෙන්න දෙකම තියෙනවා. ඒ හේතුලක් වෙනකොට අනිත්‍යන පස්සේ යනවා. ඒකට ජීවිතයක් තියෙන අනුවර විද්‍යාවකට පිටට අදදී නිත්‍යයි කියලා නිත්‍යවා සංකාර දෙනාට අර නිත්‍ය සංඥාවට කඩේ ගන්න තරක් ලැබෙනවා. ඒක නැත්නම් නිත්‍ය සංඥාව ආපදේ. මේ දිගටම නිත්‍ය සංඥාවට රජින දැකවදින අවස්ථාවේ මොනවාරි යෝගායතනෙට මෙලිකාවේ මේ පතනෙදි යුද්ධ ගන්නවා යුද්ධ ගන්නවා පදකපේවි දෙරේ යෝගායතනේ මුක්ති සංයාය තමයි කරගන්නේ යුද්ධ සංයාය ගැන සාක්ෂි දෙන්නේ යුද්ධ සංයාය සතු තමයි ගන්න ඒක නිසා තමයි එනම් බලන්නේ අරගෙන මෙතේ ධ්‍යානෙ අරගෙන මෙතේ ධ්‍යානෙ වෙනස් සංකේතයක් ඇක්ටිවිටි එක විශේෂයෙන්ම නිකුත්වම ඒවා ඇක්ටිවිටි එකක් ගන්නවා. ඒක චෝදනා එල්ල කරනවා මට දිනුත් පතේ ගන්න කියලා නැත්නම් අරමුණ බලන්නකට අරමුණ මෙතනින් ගියා අරමුණ කලින් වලට දුරේට නැති ගියා අරමුණ ඉස්සරහදී මට මතහන් ගන්න බැරි ගියා ආකාර ගන්න බැරි ගියා කියලා ඒ නිත්‍ය භාවයේ බිඳු බිඳු යනකොට ඒ නිත්‍ය භාවය තමයි දෙන්නේ දෙන්නේ අරදෝට පත්වෙනකොට වේදායත්‍ය අමුණිත් කරගෙන ආවාගේ හිතෙනවා. ඒක බලකල කරගන්න. ඒ ස්වරූපයි මොකද අපි ඉතිවත් සංසාරේ අර විනිත්‍ය සංයාව මතවල තමයි ගියේ. මම කාර්යයකට ගහන්නේ ගියේ. දැන් හරියට භාවනා කරන්නේ කරන්නේ සත්‍ය පිළිගන්න දෙන්නේ මේ විනිත්‍ය සංයාවට දතරා දිනවා පහර වදිනවා විනිත්‍ය සංයාව තේරුම් ගන්න. ඒකත් හරියට දීර්ඝායතපත් වෙන සමන් කරනවා. එන්නකද නිත්‍යවත් කයින් තමයි හඳුනන්නේ නිත්‍ය සංයාවට. පහන ඉස්තිරයි පහන ඉස්තිරයි නාමක ඉස්තිරයි දිය ඉස්තිරයි බලයේ ඉස්තිරයි සිත ඉස්තිරයි කියලා හිතාන එක නිසා ඒක දෙලෙනකොට අනිත්‍ය සංඥාවේ අනිත්‍ය ලක්ෂණය විතෝරම දුරලනකොට කලබල වෙනවා ඇති එනිසා බණ අහලා තියෙන යෝගාවචරයක් නම් හරි දන්න යෝගාවචරයක් නම් පරිවර්තනයේදීනට වරක් දෙකක් එක මතුවෙනකොට කල්පනා වෙන්න පුළුවන් මේක තමයි මේ දෙලක්ෂණ මේ වෙලාවේ කරන්නේ කියන්නේ අනිත්‍ය ලක්ෂණේ අන්නේ දැකීමයි කරන්නේ. එන්නකේ තේමන්න හදන ඉදිරිපත් වෙන අනිත්‍ය ලක්ෂණය එනකොට වැරදිමාය කියලා හිතලා හිත කඩාගෙන හිත බිමවත් කරගෙන පිළියම් හදන්න කරනවා. ඒ නිසා මේ නිර්වචන යෝගාවචරයේ මුල් අවස්ථාවල සම්මිලන අභිවේග බොහෝමත්ම විචිත්‍රයි. ඒක තීරණාත්මකයි. යෝගාවචරයේ අදහස සංකල්පයේ හරියට හරියේ ලොකු ජයග්‍රහණයක් වෙනවා. හරියට කාරණා වල වඩා ප්‍රකට කරගන්න පුළුවන් පැත්තට පත් වෙනවා. නමුත් යෝගාවචරයේ හිත මෝහවත් වෙලා අවුල්ලා මේ පියමගේ බාහිර කරන්න ප්‍රතික්ෂේප කරන්න මේක නඩකක් මේක පෙරදීමක් මේක බහනා දැදීමක් මේක කටිය නැතිවීමක් මේක සමාධිය නැතිවීමක් වශයෙන් කල්පනා කරන්න පටන් අරගත්තොත් මේ භාවනාව බොහොම දුක්ඛිත පීඩා ජනක භාවනාවක් වඩපත් වෙනවා. නමුත් කයදාසේ අනිත්‍යානුපස්සන නාමයේ වැඩිමෙන්න මතියෙන් පෙත්තන ඒ අනිත්‍ය ලක්ෂණය යටහොනකට බක්ත වෙනවා නම් එන සෑම දුක් පීඩාවක්ම එන සෑම අලි නරකයි කියලා හිතපු සෑම අධ්‍යක්ෂණයක් තුළ ඉතාම ලොක්ක වහසක් ලොකු සත්‍යයක් ලොකු වටිනාකමක් ඒකේ බහුලීට කාරණාවක්, සත්‍යීට කාරණාවක්, අඥාදීට කාරණාවක් ඇති බව වැටහා ගන්න. ඒ නිසා යෝගාවචර කලින් ලෝක දිහා, කලින් තමන්ගේ පරිණේ දිහා, කලින් තමන්ගේ අරමුණ දිහා, කලින් මතේ දෙවෙනි අරමුණ දිහා බලපු ආකාරයේ මේ වෙනකොටම වෙනසක් ඇති වෙනවා. මේ ආයතේ මේ විස්තරපස්සන ඥාන යම් ප්‍රමාණයකට යෝගාවචරය මතුවෙන කොටම සිතුන දුක යක්නේ. මතුවෙන කොටම මේ සඳහා තමයි අපි භාවනා කරන්නේ. ඒ නිසා මෙවැනි අනිත්‍ය වශයෙන් මහල නිම ස්වභාවිකයි කියලා තේරුම් ගන්න ගත්තේ උනොත් මේ යෝගාවචරයට එහෙම ඉක්මනට විපස්සනාවට දියුණුවට යන්න පුළුවන් වෙනවා. දෙක වේදනා, ලොකු දෙස්තරතා, ලොකු අපහසුතාවලට මිල ගන්න පුළුවන් වෙන පරිණාමය. ඒ ප්‍රඥේ පාත්මයේදී එදිනදා කටයුතු වෙනවා. ඒ විදිහට යනකොට යම්ම දක්වන දක්වන දේට අනිත් ලක්ෂණ දැක්වීමට හිත කෙරෙහි කරනකොට අනිත් ලකුණ අනුව අනුපස්සනාව නැවත නැවත දැකීම තමන්ගේ යෙදුකම වශයෙන් කල්පනා කරනකොට යෝග ආචරයට සෑම වස්තුවක්ම නාම ධර්මයක්ම සං රූප ධර්මයක්ම මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙමින් පවතින බවත් ඒකට අවෙන්නේ නැති මූල කාර්යයක් වෙන ආත්ම ස්වરૂපයක් නුවණක් යම් ප්‍රමාණයක් මේ පංචස් සංගය වශයෙන් අපි ගන්නවා නම් ඒ සෑම කොටසකට පෙර බිඳ බිඳ බලය. එච්චර වෙන කර කර බලය ඒ තුළ පවතින්නේ මේ අසුවේ නැති වෙන දෙකේ තේලෙන නැදෙන දෙයක්. ඒ වෙලාව වෙනකොට වේලාවිතරය ඉතේ දෙන්න වැඩි කාලෙ පිටක දෙවිල අධිත්‍යයත් එනකන් පිට සංඥාවෙන් මේ ශරීරයේ පිළිවිලෙකත් මේ ජීවිතයේ ආස්වාදයේ ලැබී දෙපත් මේ ජීවිතයේ විඳ විඳන වැඩිකලියක් අක්ක වශයෙන් කල්පනා කරපු කෙනෙක් නම් මහා පාඩුවක් ඉතිමාගේ අර මුතු ආකාරයේ හේල් රතින් දෙක කමින් රතින් දෙක නාසයෙන් රතින් දෙක දිවෙන් රතින් දෙක ආයෙ රතින් දෙක හිතෙන් රතින් දෙක ආදී අරමුණු සෑම දෙයක් තුළින් මේ තරහක් කියන බව අඩු කාර්යයක් තියෙන බව, ඉලක්ක තියෙන බව තේරෙන්න පටන් ගන්නවා. ඒ මොකද මේ සෑම දෙයක්ම අපි මේ සුඛ සංඥාවේ ගන්නේ හොඳට ගලුවක් ගන්න තේරෙන්නේ දෙක්කයක් තියෙනවා. ඒ නිසා මෙතනදී අර අනිත්‍යතාවය තේරුම් අරගන්නට බාහිර ගන්නට යෝගාවචරය හැප්පෙනා වගේම මේ දුක්ඛ ලක්ෂණය දෙක්ඛාන ප්‍රශ්නයේ නාමයට හරවන්න නම් යෝගාවචරය තුළ ආකායකමේ වෙනසක් වෙනවා. විතමතු කරනකොට ඒක බාලයන් දෙයක් තියෙනවා. ඒක තියෙන නතරේ දෙයක් තියෙනවා. විතමතු කියන්නේ පාඩුවක්ද පරාජයක්ද හිත වැටෙන කාරණාවක් කියලා දෙන්න තියෙන විකල්ලාට පිළිගන්න බැහැ. එනිසා භාවනා කරගෙන යනකොට සමහර විටක ඉදිරියේ හිතේ ඉඳගෙන ඉන්නකොට පොරොත්තු ඉදිරියට ධර්මයෙන් මනසට එහෙම නැත්නම් රෙඩ් එකට පිළික හොලන්න දුලා පිටිලිනාතේ හිතට මේ මේ දිගේ හිතපාතන් කියවල ගත්ත දැන් වේදාවතර පිළිවීමක් පාට හැපීමක් පාට ඉතේදායේ නිරතුරුවම මේ තමත්තනේ හිතේ පාපීදී විදිහට අනාරේදී එක්ක පිළිවීමක් තුළ පිළිවීම ආති කියලා ගන්න. දැන් ගහනවා එහෙම නැත්නම් ඉරියටි වාඩි නාඤ්‍යන ගති පිළිකුණලා තියා ඇතුළේ වදනාධිකාරී ගොඩක් තේරි පටන් ගන්නවා. තේරි පටන් ගන්නකොට මේ කුල ඉස්පාතුවක් ඉස්තියක් ඊළඟ අභාගන්ත හිත තිබෙනවා. යන්න කෙනෙකුට න්‍යායයට අහු වෙනවා නම් විතරක් ඉතින් මේ ඉස්පාතුවක් තියෙනවා. සංසාරේ මෙතුවා කෙඟට හැටියට මේ අනිත්‍ය වේදනාම ධර්ම වල පවතිනා වූ මේ දුක වැටෙන්න පටන් ගන්නවා. ඒක ප්‍රතික්‍රියට කරන්නේ පටන් අරගත්තොත් භාවනාවේ මතුවෙන මතුවෙන කරන දේ දෙන්නේ යෝගාවචරයක් වලට. කලබලෙන්නේ මේ අහ දප්පේ ලපේ බලන බලන දේවල් දැන් ස්වරූප වෙනස් වෙනවා ආකාර වෙනස් වෙනවා තේමී කච්ච නැති වෙනවා විකාරයකටපත් වෙනවා. ඒ තුල හරියට ඉදිරිපත් ටිකක් හෝ දැන්පත් කර ගන්න ස්පාසුවක් නැහැ. ඉතින් එහෙමනම් විස්වාසයක් නැති කරන මනසටවද මේ නිසා යෝගාවචර පීඩාවට පත් වෙනවා. නමුත් ධර්ම කරුණ දන්නේ කෙනා භෞතික කෙනා නම් වරක හෝ තේරුම් ගන්නවා මේක භාවනාවේ නිසා යැදෙන දුකක් නෙවෙයි භාවනාව නිසා අත්‍යවශ්‍යකක් නෙවෙයි වෙනදා තිබුණ දුකමයි මේක මෙතුආකයි චිත්ත සංඥාවේ වහගෙන අපි හංගගෙන කියන හිතියක් දැනීම සුඛ සංඥා ඇති වෙන ආවරණය දෙවිලා නියම දෙක සංඥාව මත වෙලා තියෙනවා. ඒ මොකද හරියට සතියෙන් කාරණා තෙන්න බැරි එක. ඒ නිසා මේ මුතුආකල් තිබුණ දෙයම දැන් විශ්මුණ ගැලගෙන ගිහිලා කායයන් ගිහිලා ගිහිලා ප්‍රකෘතියට වෙන වෙලාවල්. මේක යලක සුඛ සංඥාවෙන් වහගෙන අපි භාවනාවෙන් ලැබිලා ගියාට අපි සංසාරේ හොඳ කෙනෙකුට නැහැ වෙන්නේ. මේ යන්නේ කඩලෙන් විතර වැටෙනවා වගේ වැටෙනවා. ඒ මොකද මුත්‍යාකාරය තිබුණු අර පිළිම දේ දැක ගන්න පුළුවන් ධර්මයක් නැති ලාමක හිත් ඇති, පටි හිත් ඇති ලෝකෙට තමයි බලන්නේ. ඒ විකාටි තවදරටත් මේ සුඛ සංඥාව ලැබීමයි මේ භාවනාව නැති කිරීම කරන්නේ. ඒ නිසා කෙරෙලුත් නම් කවදාහෝ අවබෝධ කරගත යුතු මේ දුක්ඛ ස්වરૂපය මූලදී නින්නේ ආයතන කරගන්න. නැත්නම් දුක්ඛාවේ ප්‍රශ්නාවෙන්නේ මේ දුක අනුවෙන කල්පනා පිළිවෙන්න දුරු කිරීමයි. මෙන්න මේ විදිහට යෝගාවචරය අපිට අභිජිතකේ වේදවත්. ඊට මුල දෙන්න පුළුවන් ඒකට දවසී නැවති දැවී නැති දැහියක් තිබුණාම ඒක ඉක්කිච්චිලාම තේරෙනවා යෝගාවචරයමයි. ඒ සෑම යබුදුන තේනක් තියෙන පාටේ යෝගාවචරය තුළමයි සද්ධාව වැඩෙන්නේ. යෝගාවචරය තුළමයි නිරෝධය වැඩෙන්නේ. ඇතිය වැඩෙන්නේ සමාධිය වැඩෙන්නේ ප්‍රශ්න වැඩෙන්නේ. අනිත් විදිහට ඉදිරි බලන වේග අවතෝෂණ ඒ දෙකේ ප්‍රමුඛ ප්‍රවේග දැන් මානසික ධර්මයක් හිත වෙන වෙන අවස්ථාව මානසිකාරී වෙන වෙන අවස්ථාව ප්‍රමේය තීරිතේ ගැටුනේ ගැටීද හරියට ලොඩගෙහිට ගිහිල්ලා ලොඩේ දැකලා තව තවත් විරවන්තලෙක් විරකට වෙච්ච ආවේ. ජීවිතෙම කතා කරන කොටසෙන් දුකේ මේක නෙමෙයි. මේතරේ ඇමරිකාවට යුද්ධ නැති කාලේ හොඳයි කියලා හිතානේ යුද්ධ දුන්නට යුද්ධ හමුදාවට බැඳිච්ච කෙනෙක් නම් අනුත්තුමිලි දෙවියන් දහින කොටක් දෙනවා. ඊළඟ පූර්වෝදෝරුන්ට ගේවාවටලාගේ කියන යුද සුදුලෙකට සමානව අපිට කල්පනා කරගන්න පුළුවන්. ඒ නිසා බුදුදානන් වහන්සේ කියන පාසමේ කටයුතු කරන යනකොට මේ තේ සතරන් වෙන දුරිත හොඳ වේදිකේ මේකේ ඉකේ දෙන්නේ හිත හදාගෙන දරුවෝ. අන්න එහෙමනම් මේ දෙක සංඥා නැති වෙනකොට දෙක නැති වෙනකොට කේලේ කේලේ නැති වෙනකොට ඒකට ශක්ති ප්‍රමාණය මොන දෙන්න බැරි ඩයටි විදිහට ඩයටි නැති ඉඳසිනු ශක්තිය ඉරයන්නේ දෙක පේන ගන්න පුළුවන් ස්වරූපයකට ඉදි ඉස්සත් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට ආරමුණක් පාස ඇති වෙන අතුලින් තවතින් නැති එක ආනිත්‍ය භාවය ඒ වාදන ප්‍රේම නාමක ධර්මයක් වෙනසකට දක්වලා පස්සේ ඊහාට මේ මත නිත්‍ය සංඥාව එක සංඥා මතිය නැත්නම් මේක මගේ කියලා ගන්න කෙලෙල දෙන කැප්පේ. ඒ නිසා ඥානෙ තුන අවස්ථාව තමයි තියෙන්නේ. ආත්ම වශයෙන් ගන්න මේක මගේව මේක මමය මේක මම කියන හැටියට හිතින්ට ඕනේ. මම කියන විදිහට පටන් ගන්න ඕනේ. මම කියන විදිහට නැතර වෙන්න ඕනේ කියන විදිහට තියෙනවා කියලා මම අදහසක්. වර්ධනවට ආගත්තු කීරකක් තියෙනවා. මේකෙදී ඒකක් දුන්නා. ඒ වෙලාවට සමහර විට යෝගාවචරයේ අඳිනවා. මොකද මොනට හාත්පුලි නැති වෙන හොඳට භාවනාදී කියලා ඊට පස්සේ ගංගට ගහගෙන යන්න වගේ රැලි සහිත මහා මෝදු පෙරක් මෙතන මහා මෝදු තනන් පමණක් දැන් අසරණ වුණා වගේ අල්ලන්න දෙයක් කල්පනා කරන්න ගියක් නෑ හිත යකන වෙනදී මේ ආවේ ඉතරනාම කප්පකපත් වෙනවා පෙළෙනවා ඒ නිසා ගංග දීපෝදනය ගන්න කෙනෙකුත් නෑ මුලින්ම දෙකට පත්වෙනකොට මහා සම්බතුන් පල්ලකට ඇදගෙන යනවා ආදු නිකන් පාට බයගෙන ස්වරූප වගේ යෝගාවසත මතුවේ. ඒත් ඒක වැඩෙනවා නේද? ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැටුණු පටන් ගන්නවා. ඒ වෙලාවේදී හොඳට අභිතය ඉඳ මෙසලන හිතකින් ආත්ම ශක්තිය යුක්තව මුණ දී ගන්න පුළුවන් ඒ වෙනකොට යෝගාවසත කඩ කියන්නේ ඔහේ පාරමිතා සත්‍ය ඇති ඥාන කල්පනාව ඇති හොඳට භාවනා කරන යෝගාවචරෙක් කියලා. ඒ නිසා මෙතන විස්තර ගන්න ඕනේ භාවනා කෙරුවොත් නම් ප්‍රතිඵල තියෙනවාමයි. නමුත් ඒ ප්‍රතිඵල බාර ගන්න ලෑස්ති කවුද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. වමතිවිගෙන එනකොට අර තමන්ම නිර්මාණය කරපු දේ තමන්ව කන්නෙන්න වගේ, පණින්න වගේ විදීසන පාගෙන දත් විලිස්සගෙන ඉදියට එනකොට බොහෝ දෙනා ඒකටම බයලා දිනන කීයක් තියෙනවා. ඒ නිසා මෙවැනි තමන්ය ඇති කරන තමන්යම භාවනාවේ මතුවීමේ தත්වලට පස්සේ බල බල කෑ ගහ ගහ කියන්නේ නැතිවෙයි තමයි මේ ධර්මයක් අපි ඉදිරිපත් කරන්නේ. ධර්ම දේශනා මාර්ගයේ බුදුජානක වහන්සේ ඒ යෝගාවතරෙහි තනවාගෙන. ඒ කාරණාවෙන් මෙහිමයි දෙපෙන්වාගෙන. එනිසා ධර්මයේ අහපු කෙනෙකුට නම් ඒ අවස්ථාවේදී සමහර විටක ආනාමකයේ දෙකීම පේන්නේ දෙකීම. සත්‍ය වාගේ බුදුජාන වහන්සේ කාලෙදී ඉදේට වීර්යවන්ත භාවනා වර්ධනයට මෙහිදී නාතිකෙනෙක් දැකලා මාර්යා ළඟට ආයෙත් අහනවා මේ ප්‍රතිමූර්තිය කවුරු විසින් හදන දෙයක්ද මොකෙන් පටන් ගත්ත දෙයක්ද කොයින් කෙලවර වෙච්ච දෙයක්ද ඔබට ඒ වාගේ අගක් මොලක් නැතිව මේ අනාත්මය දකින්නේ තේරුම මොකද්ද කියලා නිකන් ඉතිලි ඉතිලි කරනවා මාර්යා බලනවා මේ වෙලාවේදී මේ වික්ක භාවනා කරන මේ නිනාගේ හිත කොහොමින හරි පැත්තකට ආදී වෙනවා. මේ මේ නිනාට හොඳට කාරණා කාරණා තේරුම් ගත කෙනෙක් ඉන්නා ඉතින් මේවා මේක නයිදන් අත්කතම් දෙන්නේ. මේ පංචස්කන්ධයේ කියන නාම රූප කොටයි. නැත්නම් තීක වේදනා සංඥා සංකාර කියන කොටයි. ඒක තමයි කන දිවන ආදී ශරීරයේ හිත කියන්නේ කොටයි. මේ කොයි දේ හරි අත්කතන් තමා විසින් නිර්මාණය කරන ලද ප්‍රතිබිම්බයක් නෙවෙයි. මේයි පදකතන් අදහස්. මේ විදෙන ඒ දෙක අනුන් විසින් කරන දෙයක් නෙවෙයි. හේතුන් පටිච්ච සම්භූතා හේතු භංගානේකති. මේක හේතු ධර්ම සම්පූර්ණ වෙන නිසා දෙන්නේ. යම් වෙලාවක හේතු දෙන්නා ගියේ හේතු දෙන්නේ. ඒකම නෙවෙයි. මේක මම කලේ මගේ විදිහට පිළිගන්න ඕනේ මං කියන විදිහට අහන්න ඕනේ කියලා බාරගත්තේ ඉබේම අත්දිකේ වැරදි. මගේ වශයෙන් පවතිනවා මට ඕනිකන් මෙහෙම දෙන්න ඕන. මං ඉන්න තැන්වල මෙහෙම දෙන්න බෑ. මං ඉන්න තැන්වල මෙහෙම තියෙන්න ඕන කියලා নানা ආකාර අදහස් අපි ඉදිරිපත් කරන්නේ ඔන්න ඒ විදිහ අත්ත කතන් කියලා හිතාගන්න තමයි. ඒකට බාහිර බොහෝම කැමති. ඕනෙම උදව්වක් දෙනවා. මේක මම කිව්වේ මට විදිහට පවතින දුන්න මගේ රසයේ පවතින තැන කියලා. කවුරුහරි කටයුතු කරනවා මාර බාහල් බලවේවි බොහොම තදින් ක්‍රියාත්මක වෙනවා. අමාරත්ත කියනවා පර කතා. මේක දෙවියන් විසින් නිර්මාණය කෙරෙන්නේ. මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අපිට කරන්න තියෙන යාඥා කරන එක විතරයි. ඒකල දෙවියන් වහන්සේ යම් වෙලාවක අපට අනුකම්පාව කරාන අපේ හිතින් මනාවට පිට වෙයි. ඒ නිසා අපි වශයෙන් කළ යුත්තක් නෑ දෙවියන් දෙවියන් එකයි තියෙන්නේ කියලා වරගානක් මේ විදිහ අනුන්ට හේතුපත්. මොකද මේ ලේනින් ආන්තමේදී එකක්වත් බාර ගන්න. මොකද තමයි හොඳටම දන්නවා අරමුණ දිහා හොඳට බලන එකට ඒකේ රූප හරිනේ බලන්නේ හිත කියන නාම ධර්ම ඇතිවීමෙන් පවතිනින් යන ස්වરૂපය දිවිදිවි යන ස්වરૂපේ දකින්නකොට මේක කවදාක තමයි ඉදී කරපු දෙයක් බව පේන්නේ. එන්නේ ගණන්ක නතර කරන්න පුළුවන් වෙනවා. ගණන්ක වැඩි කරන්න පුළුවන් වෙනවා. අඩු කරන්න පුළුවන් වෙනවා. වශයෙන් පවත් ගන්න පුළුවන් වෙනවා. ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් වෙනවා. නමුත් එහෙම නැහැ. මේකෙන් පරකටන් මේක අනුවිසින් කරපු දෙයක් නෙවෙයි හේතු ධර්ම නැති වුණත් ඵල ධර්ම පහළ වෙනවා. නමුත් හොඳට සවි විචිත්‍රව බලහින්නකොට පේනවා ඒ ඒ හේතු ධර්ම සහිතවමයි මේ යම් මේ රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ සංස්කාරයක් හෝ විඥානයක් හෝ පහළ වෙන්නේ. ඒක අනුන්ට බාර දෙන්නත් බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මේ හේතු නිසායි ඒක පහළ වෙන්නේ හේතු නිමිති වෙලා නැති වෙනවා කියන ධර්ම ඉදිරිපත් කරපුවාම මායя පරදිනවා මායාවට ප්‍රතිස්ථාවක් නැති වෙනවා. මෙන්න මේ පැත්තට ප්‍රශ්න වෙන තාක්කල් තමයි මේ භාවනාවේ දුෂ්කරතාවය පවතින්නේ. ඒ තාක්කල් අපි බලාපොරොත්තු වෙනවා මේ දේ උනේ අතෝලාගේ වැරද්ද නිසා. එහෙම නැත්නම් මගේ වැරද්ද නිසා. මේ දෙකෙන් එකද අපි හිත යොදන තාක්කල් එක්ක අපේ හිත එක්ක තරහක් එක්ක ආසාවක් එහෙම නැත්නම් ඇත්ත විකෘත වීම නිසා. හිතේ මුලා ස්වરૂපයක් වෙන මේ තුنين එකක් අද කරනවා. මේ තුنين එකකටවත් ඉඩ නැතව. පවතින தത്വයට ප්‍රකෘති විදිහට මුහුණ දීම තමයි මේ සතියෙන් කරලා දෙන ප්‍රධාන ලාභය. නමුත් ඒ ප්‍රමාණවත් නෑ. ඒක නැවත නැවතත් බොහෝ වාර වශයෙන් දකින්නකොට තමයි ඥානයක් වැඩෙන්න ඉඩ තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ඉන්දින හැකිලීම කියන මධ්‍යස්තරමට හිත යොදලා ගන්න අත්දැකීමක් ගත්තොත් ඒ අත්දැකීමේදී මුලින් අර විදිහට එක gediyak වශයෙන් එක ඒකකයක් වශයෙන් එක වැඩක් වශයෙන් දකින්නේ හොඳට බලාගෙනකොට පේනවා නම් යම් කිසිකෙනෙකුට එතන ක්‍රියා රාශියක් පවතිනවා වැඩ කටයුතු රාශියක් පවතිනවා ඒ එක එකක් අරගෙන නැවත බෙදලා බලුවොත් ඒ ඒ එකක් තුලින් නානාත්මක ආකාරයකට මේ ධර්මතාව වැඩ කරනවා මේක දිහා බලාගෙනකොට මේක තුල කොච්චර ගැඹුරකට යන්න පුළුවන්ද අරමුණට බැසගත්තාසේ හිත පිහිටවනකොට අර පින්වීමක ස්වරූපයක්, පින්වීමක නමක්, හැකලීමක ස්වරූපයක්, හැකලීමක නමක් මුකුත් නැහැ. බුදු දහම ක්‍රියාකාර කියලා. ඒ වාගේම ඔතනවා තබනවා හෝ සක්මනේ කටයුතු කරනකොට උනත් මේ වැඩ පිළිවෙලක් මුලින්ම වම කියපේක පව වෙනකොට ඔතනවාය, යවනවාය, තබනවාය කියලා තුනකට කඩලා මෙනෙහි කරනවා. ඒ එසවීමක උනත් හොඳට සතිමත් වෙනකොට කොච්චරනම් විස්තර දක්වන්න පුළුවන්. ඒ වාගේම දවස් තුලා කටයුතු කටයුතු කරනකොට අත දිගාරන අත නවන හැරෙන ඉදිරිය බලන ඉස්සරහට යන පසුපසට යන කැටිකිලි කැටිකිලි කරන අඳුම තරමේ ඇතිපිල්ලම් ගහන පත්‍යක් දක්වා හොඳේට සත්‍යමත්ව බලන් හිටියොත් අන්න අර පරියන්කේදී දැක ගන්න පුළුවන් ඒ ඡායා මාත්‍රය හැම අවස්ථාවකම දැක ගන්න පුළුවන් ඒ වුණත් යෝගාවචරයේකට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්ම වල යම්ම විදිහක ඵලෙලියක් විස්තරයක් නැත්නම් ඇහිීමය දැකීමය ආග්‍රහණය කිරීමය රස බැලීමය ආයත පහස ලැබීමය හිතට හිතවිලි ලැබීමේ කියන මේ දේවල් දැක ගන්න දුෂ්කර වෙනවා. මේක මේක ටිකක් සංකීර්ණ ස්වරූපයක් තියෙනවා. යම් තාග්‍රත මේ මම කියන හැඟීම දිත්‍යගත අද ස්වරූපයේ පවතින තාක්කල් අපි බලනවා මිසක්ක බලන දේ පිළිබඳව අපිට බැලීමේ වැඩ කටයුතු පිළිබඳව ආબોධයක් එන්නේ නැහැ. බලනවායි කියන කියන්නේ අපි රූප දිහා බලනවා. ඒ රූපේ ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් ලස්සන කැත ඉස්ති පුරුත ලොකු කුඩා වශයෙන් විස්තර බැලීමට අපි දක්ෂ වෙනවා. අපි ඒකට තමයි කියන්නේ බැලීමේ දක්ෂකම කියලා. නමුත් අපි දන්නේ නැහැ මේ රූපේ දිහා ඒ විදිහට බලන තාකල් අපි මේ රූපේට වහල් වීමක් සිදු වෙනවා. ඒ රූපේට නතු වීමක් සිදු වෙනවා රාග වශයෙන් හෝ ද්වේෂ වශයෙන් හෝ මෝහ වශයෙන්. නමුත් මේ භාවනා යම් කිසි යෝගාවචරයේ කර කියන විදිහට කාරණා දැනගෙන අනිත්‍ය භාවය හොඳට තේරුම් අරගෙන මේ අනිත්‍ය භව පිටින් බාරගෙන භාවනා කරගෙන යනවනම් ඒ වගේම මේ දේවල් දැනගන්න දැනගන්න මේ දුක්ඛ සත්‍යයමයි ප්‍රකට වෙන්නේ විවරණය වෙන්නේ නියුත් වෙන්නේ කියලා ඒ දුකට බය නැතුව මූණ දෙන தත්ත්වයටපත් වෙනවනම් විගතෝ පිළිම හැකිරීම තුළින් මෙනෙහි කිරීමෙන් දිනු කරගත්ත විට වර එක යෝගාවචරයට පුළුවන් වෙයි දකින්න වේලාවෙදී මෙනෙහි කරන්න. යමක් රූපයක් දිහා දකින්නකොට ඒ රූපයට මත් වෙනව වෙනුවට ඒ රූපේ ලං කරගන්න හදනව වෙනුවට Taman රූපෙට ලං වෙන්න හදනව වෙනුවට Taman දැන් දකිමින් ඉන්නවා කියලා දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. රූපයක් දැකලා ඒ රූපෙට මත් වීගෙන ඊට පස්සේ මෙහෙ කරන්න ගත්තොත් ඒ දැක්ීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විස්තර වෙන්නේ නැහැ. එනකොට හිතේ වෙනකොට සෑහෙන දුරට එක්කෝ රාගයෙන් හිත රූපයට බැඳිලා නැත්නම් ද්වේෂයෙන් බැඳිලා ඒ නිසා දැක ගන්න අමාරුයි. නමුත් යෝගාවචරයට අභ්‍යාසයක් ලැබෙනවා. මේ විදිහේ රූපයට දැකලා සෑහෙන තත්තර ගානක් වෙන ගානක් වුණාට පස්සේ ඒක මෙනෙහි කිරීමෙන් ප්‍රතිඵල අඩුයි. ඒක දැකීමත් හා සමගම අපිට මෙනෙහි කරගන්න පුළුවන් නම් අහනවත් හා සමගම මෙනෙහි කරගන්න පුළුවන් නම් අපිට අර කියන හේතු ධර්මයේ ඵල ධර්ම කියන දේ දැක ගන්න පුළුවන් සත්‍යයක් ලැබෙනවා. එහෙමනම් වර්තමාන වශයෙන් එහෙම නැත්නම් අස්පනා පිටව දැකීම සම්බන්ධ වෙන හේතු අඩු ගන්න එකක්. යෝගාවතරව දැක ගන්න පුළුවන්. දැකීමක් ඇති වෙන්න නම් සාමාන්‍ය බුද්ධි හැටියට බලුවොත් ඒකට අදාළ රූපයක් තියෙනවා. ඒ වගේම හොඳට පේන ඇහක් ඇහි පොකයක් තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ ආලෝකය තියෙනවා. තමන්ගේ හිත දැකීම විදිහේ යොදවලා තියෙනවා. මෙන්න මෙහෙම තියෙනවා නම් දැකීම සිද්ධ වෙනවා. මේ දැකීමද කියනවා චක්ක විඤ්ඤාණය. කරුණු පහක් සම්භූත හේතු පහක් සම්භූත වන තමයි දැකීම කියන කාරණාව සිද්ධ වෙන්නේ. නමුත් අපි මේ වගේ ධර්මයක් අහලා නැති විපස්සනා භාවනා නොකරන සෑම වෙලාවකම දකින්නේ රූපය පමණයි. ඒ රූපය අනට වැටුණට අනට දැක ගන්න බෑ කියන එක අපිට වැටහෙන්නේ නැහැ. ඒ රූපේ දිවට වැටුණට දිවට දැනගන්න බෑ කියන එක අපිට වැටහෙන්නේ නැහැ. ඒ රූපේ ශරීරයට වැටුණට හිතට වැටුණට දැක ගන්න බෑ කියන එක වැටෙන්නේ නැහැ. ඒක ඒකාන්තෙම ඇහැටම වැටෙනවා. මේක අපිට කල්පනා වෙන්නේ නැහැ, බැලෙන්නේ නැහැ. මොකද අපි රූපේ මැදේ නිකන්. ඒ වගේම තමයි කොච්චර ඇහැ හොඳට තිබුණත් රූප තිබුණත් ආලෝකේ නොතියනවා නම් දෙන්නේ නැහැ. තවත් කාරණාවක් තමයි අපි ආහාර ගන්න වෙලාවක හෝ එහෙම නැත්නම් වෙන අනිවේදනයකට යට වෙලා ඉන්න වෙලාවේ මොනතරම් රූප ඉදිරියට ආවත් අපේ හිත ආහාර රස බැඳීමේදී කියනවනම් රූප පේන්නේ නැහැ. ඒ සඳහාම හිත යෙදෙන්නත් ඕන එකට කියනවා මානසිකාරය කියලා. මෙන්න මේ කරුණු හතර නිසා තමයි පෙනීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ හේතු ධර්ම ගැන අවබෝධ කරගන්න යම්ම දවසක යෝගාවචරයා තේන වේලාවේදීම මේ පිළිබඳ සතිමත් වෙනවා. මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා නම් එක්කෝ Tamanට මේ බාහිර රූපය හෝ වටහා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රූප කොහේ වැදුනත් වැඩක් නැහැ. ඇහි වැදිච්ච නිසා ඇහි ඔපේ ඕන කරනවා ඒකටයි මේ තේන්නේ කියලා හෝ වැටේ. ඒ නැත්නම් රූප දකින්න වෙලාව පවතින ආලෝකය හෝ තේරුම් ගන්න. එහෙම නැත්නම් Tamanගේ හිත දැන් දැකීම વિશે යෙදිලා තිනවා කියලා හෝ තේරුම් ගන්න. එතකොට තමයි මේ දැකීම පිටේ. අපේ මේ ඇහැ කන දිවනාසය ශරීරයේ හිත කියන දොරවල් හයම විවෘතව තියෙන මොහොතක් අරගත්තා. මේ හයතම එකවර වැඩ කරන්න බෑ. මේ හයෙන් එකකට තමයි වැඩ කරන්න පුළුවන්. නමුත් මේ වැඩ කරන හිත ඉතාමත්ම යොතුලයි ලහු පරිවර්තක. මොකද වේගයෙන් වෙනස් වෙන නිසා ඇහිීමයි දැකීමයි හරියට එකවර සිද්ධ වෙන්නාසේ අපිට වැටෙනවා. නමුත් සත්‍ය වශයෙන් නම් එහෙම හිතකට වැඩ දෙකක් එකවර කරන්න බෑ. ඒ නිසා යෝගාවචරය මේ ධර්මයේ අර සාමාන්‍ය අරමුණු මෙනෙහි කිරීම වශයෙන් දෙන්නීම හැකීම එසේ වෙන තව මෙනෙහි කරලා දක්ෂ කරගත්ත හිතකට නම් ඒ අභ්‍යාසයක් වශයෙන් මේක බාර දුන්නොත් මුදේට තේරුම් අරගන්න පුළුවන් වෙනවා මේ මානසිකාරය කියන හිතේ යෙදීමත් අවශ්‍යයි කියන්නේ. මෙන්න මේ කරුණු පහ එකවර වැටෙන්නේ නැහැ. එකවරකට එක එක ගාණි හෝ යම් අවබෝධයක් තියෙනවා නම් යෝගාවචරයට පෙනේවි මේ විදිහට සතිමත්ව බලනකොට අර රූපයේ ස්ත්‍රී රූපයක්ද පුරුෂ රූපයක්ද ප්‍රිය රූපයක්ද අප්‍රිය රූපයක්ද කියන එකට හිත වහල් වෙන ස්වරූපයේ අඩු වෙලා මේ දකින්නකොට මෙන්න මේ හේතු ධර්ම ටික තියෙනවා කියන ධර්මයේ පැත්තට හිත හැරෙන්න ඉඩ තියෙනවා. එවැනි ධර්මයේ පැත්තට හිත නොයදෙනවා නම් බැලීමක් සිද්ධ වෙන්නේ නැතිනම් හැම වෙලාවකම ලේසිම වැඩේ තමයි මේ බාහිර රූපෙට හිත යන්නේ. යෑමත් එක්කම රාග ද්වේෂ මෝහ ආදී කෙලෙස් ධර්ම පහළ වෙනවා. නමුත් දැන් මේ වෙනකොට යෝගාවචරයට කෙලස් වෙනකොට ඥානය පහළ වෙන්න පටන් ගන්නවා. දකින්න වෙලාවේදී Taman දකිමින් ඉන්නවා. මේ කියන වර්තමාන හේතු වලින් එකක් හෝ දැක ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට හේතු ධර්ම දැක ගන්න පුළුවන් නම් යෝගාවචරයට වැටෙනවා මේ දැකීමක් සිද්ධ වෙන්න බ්‍රහ්මයාගේ කිසිම සම්බන්ධයක් නැහැ. හත බලධාරී දෙවියන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ මොකද රූපෙකුත් කියනවා නම් තමන්ගේ ඇහත් පේන එකක් නම් ආලෝකයක් තියෙනවා නම් ඒකට මනසිකාරයක් යෙදিলা තියෙනවා නම් ඒක වළක්වන්න පුළුවන් පර බලධාරි දෙවියෙක් පරමාර්ථයක් ඊශ්වරයේ ධර්මයේ ඇත්තේ වෙන විදිහකට කියනවා නම් නොදැනුවත්කම නිසා ඊශ්වරයේ ධර්මයේ දෙවියෙක් මවාගෙන මේක භුක්ති සූරවටපත් කරන්න හැදුවට ඒකට හේතු වෙන සත්‍ය ධර්ම ඒකාන්තයෙන්ම වර්තමාන වශයෙන් සමන්ත අධ්‍යක්ෂිය හැකි ධර්මයි ප්‍රතිඋත්පන්න ධර්ම. මෙන්න මේ ටික තේරුම් ගන්නට ප්‍රධාන වශයෙන් මේ කියලා දෙනකොට තේරුම් ගන්න ඕනේ. ඊගාට තමයි අත්දැක ගන්න බැරි නිසායි විශාල බොරුවක්. හිතේ පැත්තේ මහා බොරුවක් ගොතල ඒ බොරුවට හේතු කරන මේ කාලය. ඉන්මනක දකින්න දකින්න වාරයක් පාසා තමන් මෝඩ විදිහට සතියෙන් තොරව රූපයෙන් ඇලී ගලී ගනිමින් මේ රූපය හොඳ උනේද කියන හදේ කැමැත්ත නිසා. මේ රූපේ නරක උනේද කියන හදේ කැමැත්ත නිසා. කියලා බාහිරෙන් කරන ලද කර්මයක් ධර්මයක් කියලා බාර අරගෙන ඒකටම ආවදින ගමන් අසතිමත් රූපේ ලැබෙනවා. මේකේ කාන්තේන්නේ සංසාරෙට බැඳින උරතක්. එහෙම නැතිනම් කෙනෙක් කියන්න පුළුවන් මේකට එකම හේතුවයි තියෙන්නේ පෙරකල කර්මය. කර්මයේ නරක නිසා මේ රූපේ මට මේ විදිහට පෙන්වන එක හොඳයි එහෙම නැත්නම් නරකයි සුභයි අසුභයි වගේ. එහෙම නැත්නම් තව කෙනෙක් කියන්න පුළුවන් ඔය ඔක්කොම බොරු. ඔය කියන විදිහට එකම පූර්වකත හේතු වාදයක් කියන කර්ම වාදය හෝ නිර්මාණ වාදය කියන දිව්‍ය වාදයක් ඇත්තේ නැහැ. ඔය දැකීමේ ගන්න කිසිම හරයක් නැහැ. ඒකට කිසිම හේතුවක් ඇතුව නෙවෙයි ලා කියන්නේ ඕක ගැන විතර කල්පන දෙයක් නැහැ. සැපෙන් ඉඳලා ජීවිතය අවසානයේ කොහොම ඉවරයි. ජීවිතය අවසානය සමග මේ සියලුම හේතු ලබන බිඳිලා යනවා. එක්කේද වාදයට යන්න හදනවා. මේ නිසා ඒ දකින්න අසත්‍ය නිසා සතිය නැතිකම නිසා එක ක්ෂණයක් තුළ වැරදි මාර්ගයට පෙළඹෙන බොහෝමත් වේගයෙන් ඊට පස්සේ මේ මාර්ගයටම අවඩමින් ඒකම රස විඳින ගැඹුරු ඥාන පහළ කිරීම කෝක වෙතත් දිගින් දිගටම අකුසල් වැඩලා සමහර විටක කාය දුක්ඛත් වචී දුක්ඛත් දක්වාම යන අපායගාමී අකුසල් පවා පිටු කරගන්න පුළුවන්. නමුත් මේ අත් ස්වරූපේ තේරුම් අරගන්න ලොකු ගැඹුරක් තියෙනවා. කොච්චර ගැඹුරු වුණත් මේකේ තියෙන සරල සත්‍ය නම් මේකයි වර්තමානයේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. වර්තමානයේ අත්දකින්න පුළුවන් දෙයක් මේක. ඒ මොකද? දකින්න වෙලාවෙම වහාම මෙනෙහි කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් ඒ මෙනෙහි කරන හිතට අඩු ගානේ මේ වර්තමාන දැකීමට හේතු වෙන හේතු කරුණු එකක් හෝ දැක ගන්න පුළුවන්. මේ එකක් දැකීම නිසා අනිත් කරුණු දැක ගැනීමට ලොකු ආලෝකයක් ලැබෙනවා. මේ නිසා මෙතු ආකල් රූප දැකපු කෙනා දැන් දැකීම දකින්න පටන් ගන්නවා. මේ විදිහට බැලුවොත් තමයි පේනවා මේක වෙනුවෙන් මේ පරමාර්ථයක් සරු බලධාරි දෙවියෙක් බ්‍රහ්මණයෙක් ඇති වෙනවා. මොකද හේතු ධර්ම ඉදිරිපත් වුණා නම් ඒක වළක්වන්න පුළුවන් ශක්තිය කිසිම කෙනෙකුට නැති බව Tamanට වැටහෙනවා. ඒ වගේම හේතු ධර්ම නැත්නම් කිසිම කෙනෙකුට ඒක මවන්නත් බැරි බව තේරෙනවා. නැති රූපයක් ඇති රූපයක් විදිහට ඇහැට පෙන්වන්න පුළුවන් ශක්තියක් ඇත්තේ නැහැ. එහෙම පුළුවන්කමක් තියෙනවා අපිට කිය හැකි එහෙම සියල්ල ශක්තිමත් වූ සියලුතන පවතිනා වූ උත්පත්තියක් විනාශයක් නැති එකම වූ ශක්තියක් පවතිනවා කියන්නේ. එහෙනම් එකක් ඇත්ත. එනිසා බුදුරජාණන් වහන්සේ මේ කොච්චර ගැඹුරු වුණත් මේ ධර්ම ස්වરૂපය ඥානවන්තයාට විශේෂයෙන්ම සතිය ක්‍රියාත්මක කරන කෙනාට අස්තනාපිත වර්තමාන වශයෙන් දැක ගන්න පුළුවන් ස්වરૂපයක් මෙතන පේන නිසා. බුදුන්ගේ බය නැතුව දැක නැතුව කියනවා මම මේ කියන දේ අදාහ ගන්න කියලා. ඒ මොකද ඒ විදිහට අදාහගත්තේ නැත්නම් කවදාකවත් දැක ගන්න බෑ. ඒ ඇදහිල්ල අර දෙවියන් වහන්සේ ඇදහිල්ලට කිසිසේත්ම සමාන නැහැ. ඒ මොකද මේ ජීවිතයේම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක ගන්න පුළුවන් ධර්මයකටයි බුදුරජාණන් වහන්සේ මේ විශ්වාස කරන්නේ. අන්න එහෙම කරනවා නම් ඒ පුද්ගලයාට මේ හේතුන් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධති. හේතු ධර්ම එකතු වීමෙන්මයි මේ දික්ති පවතින්නේ. හේතු ධර්ම බිඳ ගන්න නම් ඒක දකින්න ඕන. ඒ නිසා එවැනි අනත්තානුපස්සනාවකට මේක තුළ බුදු ධාතුවට පිළිලක් තියෙනවා. කැමරාවක් වැඩ කරනකොට ඒ කැමරාවේ එක විවෘත වීමක් පාසා ඒ යත්තාව දලසේ යපතේ ඒක සටහන්. මේ සටහන් වෙන රූප වැඩ පිළිවෙල කිසිම තැනක කෙලෙසක් නැහැ. කිසිම තැනක කුසලයක් නැහැ. ඒක හුදු යන්ත්‍රයක් පමණයි. ඔන්න ඔච්චරයි දැකීමේ මුල් අවස්ථාව. නමුත් අපි ඒක ඒ විදිහට දැක ගන්න බැරුව ඒ රූපයට මත්විච්ච වෙලාවේ අත්කරනාම අපිට මේ தත්ත්වය දැක ගන්න බෑ. අපි දකින්නේ ඒ රූපයේ හොඳ නරක, රූපේ ලං කර ගැනීමේ ආසාව නැත්නම් රූපයට ලං වීමේ ආසාව වතේ අර යාන්ත්‍රික වැඩපිළිවෙල ඒ ඒ දේ ඇති කිරීම හේතුදී මූල හේතු ධර්ම ඔක්කොම අපිට අමතක වෙනවා. අපතිමත් වෙනවා. පහු වෙනවා. අප්‍රමාදයටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ දේවල් ඇත්ත වශයෙන්ම සක්කායයි. වර්තමාන වශයෙන් කය වශයෙන්ම දැක ගන්න පුළුවන් දේවල්. නමුත් ප්‍රමාදී බුද්ධිලට ලැබෙන්නේ නැහැ. ප්‍රමාදී බුද්ධිලට මේ තුලින්ම නැරිලා තියෙන්නේ සම්පූර්ණ දේව නිර්මාණවාදයක් වෙන්නේ කියලා. ඒ නැත්නම් පූර්වයකට හේතුවාදයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිසිම හේතුවක් නැහැ කියන අහේතුක වාදයක් වෙන්නේ කියනවා. ඒ පිළිබඳව ඡන්ද දෙකකවත් තරම පහළ වෙනකොටයක් ඇති වෙනවා ඒ නිසා යෝගාවචරයා මේ සතිමත් වෙලා සතිමත් වෙලා අහන වාරයක් දකින වාරයක් පාස හිත ඉදිරිපත් කර ගන්න හදනවයි කියන්නේ ක්‍රියාත්මක කර ගන්න හදනවයි කියලා කියන්නේ පොඩි ආනිසංස වාක්‍යයක් මේකක් නෙවෙයි මේ දුආක සංකාරය අරගෙන ආපු මේ ආත්මවාදය පරමාර්ථය මේ විදිහට කැමැත්ත ක්‍රියාත්මක කරන අය ජීවාත්ම වශයෙන් අපි ඒක විඳිනවනේ අපිට මේ ලෝකේ කරන්න තියෙන මේ වගේ සුබ හොඳ නිත්‍ය දේවල් විඳින්මින් ඉන්න එකය මේ ආත්මේ නම් කවදාහක්වත් නරක වෙන්නේ නැත, කුණු වෙන්නේ නැත, මැරෙන්නේ නැත. ඒක ජීවිතෙන් ජීවිතයට යනමය කියලා මේ බාරගත්ත ගැඹුරු પરම්පරාවලින් බාරගත්ත මේ මතය බිඳිනවයි කියන එක ලේසියි. සාතිය නැති කෙනාට ලේසි නෑ. ධර්මයේ පිළිගන්නේ නැති කෙනාට ලේසි නෑ. ධර්මයේ පිළි අරගෙන උත්සාහ කළත් මුල් මුල් අවස්ථාවල කොහොම ඒක සංකීර්ණ ස්වරූපයට එන්නේ තියෙනවා. නමුත් නැවත නැවතත් නැවත නැවතත් හිත යොදනකොට මේ දකින්න වෙලාවේදී මේ වගේ රූපය හෝ දකින්න. මේ ඇහැටයි මේ මතුවලා තියෙන දැන් මේ තමයි මම වශයෙන් බාරගත් මම දැක්කා කියලා කිව්වද මේ ඇහැටයි පෙන්ලා තියෙන්නේ කියලා හෝ දකින්න. ඒ නැත්නම් මේ එළිය නැති වෙලාවේ ඕක සිද්ධ වුණා නම් මේ කිසි විපල්ලාසයක් වෙන්නේ නැහැ. ඒන්නේත් නැහැ කියන එක වැටෙනවා. ඒ වගේම ඒ වෙලාවේ හිත යෙදලා තිබුණ නැත්තම් මේක වෙන්නේ නැහැ. මේ නිසා දැන් චක්කු විඥානේ නැත්නම් දැකීම පහළ වෙච්ච නිසායි මේ මත වේදනාවක් වින්දනයක් පහළ වෙනවා. ඒ වින්දනයේ මත ඉඳගෙන තමයි කැමැත්ත හෝ අකමැත්ත පහළ වෙන්නේ. ඒ වගේම සද්දය අරගත්තොත් බාහිර සද්දේ තියෙනවා, කණේ ඔපේ තියෙනවා, ඒ අතරමැද අවකාශයේ තියෙනවා, මනසිකාරයේ තියෙනවා. මේ කර්ම පහ එකතු වුණොත් නම් චක්කු සෝත විඥානේ පහළ වෙනවා වෙනවාමයි මේ කාරණාවලින් එකක් හරි නැත්නම් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන තියෙන්නේ ධර්ම ස්වરૂපය. හේතුන් පටිච්ච සම්භූතා හේතු ධර්ම එකතු වෙලා එකතුවක් වෙනවා. ඒ හේතු ධර්ම හරියට දැනගත්තම තව දුරටත් මෙවැනි මායාවකින් මතින රූපයකට ඇලීමක් බැඳීමක් පහළ කරගෙන අසල්වැසියන් සමග අරදබර කරගන්නවා කියන ධර්මෙට හිත මොඩකම් කරනවා. මේ විදිහට යම් කිසි කෙනෙකුට අනත්ත් ස්වરૂපය පාලනයක් කරගන්න බෑ හේතු ධර්ම ඵල ධර්ම පමණයි මූලික වශයෙන්ම නාම රූප කොටස් පමණයි මේ කියන්නේ කියන අර්ථය වැටහිලා ඒකම වැඩි දියුණු කරගන්න විදිහට එයම අනුව හිත පවත්නවා නම් ඒකට කියනවා අනත්තානුපස්සනාව කියලා. අනත්තානුපස්සනාවෙන්ම පමණයි අනත්තානුපස්සන ඥාන පහළ වෙන්න පුළුවන්. මේ බණ ඇහුවට පහළ වෙන්නේ නැහැ. පොත් බලුවට පහළ වෙන්නේ නැහැ. ගුරුවරයා ළඟ තිබුණාට පහළ වෙන්නේ නැහැ. තමන් කැමති වුණාට පහළ වෙන්නේ නැහැ. දිව්‍යඥානසේ කැමැත්තට පහළ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒකට ඕනේ හේතු ධර්ම, නියම සතිය, සමාධිය, ප්‍රඥාව කියනනම් පහළ නොවි කියන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මූලික தত্ত্ব තේරුම් අරගත්තොත් මේ එක එකක් පාස න්‍යාය ධර්ම වැඩ කරන්න පටන් ගන්නවා. අනිත්‍ය අනිත්‍යානුපස්සනාව යම් වෙලාවක යෝගාවචරයට මෝරනවනම් නිත්‍ය සංඥාව දුරු කරනවා. නිත්‍යයි මේක මම ඒ කාන්නේ මම මැරෙන්නේ නැහැ. මම මේ ඉදම මගේ. මේකේ අයිතිකාරය මම. ආදි වශයෙන් නිත්‍ය සංඥාවේ යම් කිසි මානයක් කාල වේලා තිබුණා එකයි. ඒ වගේම මේ අනිත්‍යානුපස්සනාව අනුව දිග දිගට හිත යනවනම් ඒකාන්තයෙන්ම දුක්ඛානුපස්සනාවට පුදු වෙනවා. එහෙමනම් සුඛ සංඥාව පහළ වෙන්නේ නැහැ. මේ ශරීරයේ සුභයි මංගලයි සුඛයක් මේක තියෙන්නේ මේක වැඩි කිරීම තමයි අපේ ආත්මයේ වටිනකම යන වෙලාවක යෝගාවචරයට අනත්තානුපස්සනාව වැඩිලා ආත්ම සංඥාව පරමාර්ථය හෝ ජීවාත්මයක් ඇතිනේ මෙතන තියෙන හේතු ධර්ම එකතු වීමෙන් හේතු ධර්ම නිසා පහළ වෙන කොටස. ඒ හේතු බිඳියම් නිසාක බෙදලා අලුත් කාලේ පොත්පත් ලියන හොඳ ලස්සන වචනයක් හොයන්න තියෙනවා නිසා හට ගැනීම කියලා. අපිච්ච සමුප්පාද නිසා කියන එකට ඉස්සරහින් මොනම හේතුව හේතුවත් ඇහැ නිසා, කන නිසා, රාගය නිසා, ද්වේෂය නිසා, කෙලෙස් නිසා, කර්මය නිසා මොන දෙයක්වත් මේ පටිච්ච සමුප්පන්නේක හොඳ සිංහල වචනයක් හොයලා තියෙන්නේ නිසා හට ගැනීම. නිසා හට ගැනීමක් මිස දිව්‍යන් වාසයේ කැමැත්තක් හෝ අහේතුකින් හට ගැනීමක් නැහැ. අනිසා හට ගැනීමක් නැහැ. නිසා හට ගැනීමක් තියෙනවා. මෙන්න මේක යම් කිසි කෙනෙකුට පහළ වෙගෙන එනවනම් ආත්ම සංඥාව බින්දට යන පටන් ගන්නවා. ආත්ම සංඥාව බෙදෙනවන දික්ති පහයි. මෙන්න මේ මාන සංහා දික්ති කියන මේ තුන තමයි ප්‍රපංච ධර්ම වශයෙන් සඳහන් කරන්නේ වාදය. මේ තුන තමයි සංසාරේ වඩන්නේ. මේ තුන යම් තාක්කල් පවතිනවා නම් ඒ තාක්කල් මේ පුද්ගලයා අසතිමත් පුද්ගලයේ සංසාරයේ පැත්තට සාක්ෂි දෙන්නේ සංසාරයේ පැත්තට නැමිතිකට දෙන්නේ. මේ ප්‍රපංච ආන වේවා, දික්ති වේවා, තණ්හා වේවා. ඒකාන්තේම සංඥා මත පිටුලා තියෙනවා. මේ සංඥාවත් විපල්ලාස ස්වරූපේකම වැඩ කරනවා. නිත්‍ය සංඥාව කියන්නේ කියන්නේ විපල්ලාස වෙච්ච විලෝපයට විලෝපණයට පත්වෙච්ච සංඥාව. මෙන්න මේ විලෝපණයට පත්වෙච්ච සංඥාව බැඳගෙන ඒකටම උදව් කරන්න දඟලනවනේ යම් කෙනෙක් ඒ සිද්ධියට බොහෝම අමාරුයි අනිත්‍ය සංඥාව ඇති කරගන්න අනිත්‍යනිපස්සනාවක් ඇති කරගන්න. ඒ විතරක් නෙවෙයි එහෙම කරන අයත් පිළිගන්නේත් නෑ ඉඩ දෙන්නේ නෑ. ඒ තරමටම නිත්‍ය සංඥාව දිගේ කටයුතු කරනවා මානෙන් හද්ද භාවයට පස්සේ. මේ මාන්නේ අපායට ගෙන යන තරමටම ධර්ම අකුසල කර්ම කරන්ට කායික වාචික දුක්ඛිත කරන්ට එළඹෙනවා. මෙන්න මේ අපාගාමී මානය දුරු කරන්න පුළුවන් ශක්තිය ලැබෙන මේ සෝවාන් මාර්ගය. එතන ඉඳලා මේක දුර්වල වෙන්න පටන් ගන්නවා මිසක් රහත් මාර්ග ඥානය තෙක්ම පවතින බොහෝම ගැඹුරු අපිරලයක් නැත්නම් පෙරෙස් හිතුවා. මේක නැති වෙන්න නම් නිතරම හතිමත් වෙලා මේ නිත්‍ය සංඥාව දුරු කරන අනිත්‍ය සංඥාව පහල කරන අනිත්‍යානුපස්සනා ඥානෙ පහල කරගන්නවා. මෙන්න මෙවැනි අනිත්‍යානුපස්සනා ඥානයකින් තොරව අපි ඉදිරිපත් වෙලා කරන කියන දේ ගන්න තීන්දුව මොන විදියට තමයි අනුන්ට දුක පිණිස පිළිතනවද කියලා තේරුම් අරගන්න සාමාන්‍ය බුද්ධියට වැටෙනවා. එනිසා මේ අනිත්‍යානුපස්සනා ඥානෙ කොච්චරනම් ගැඹුරකට විහිදෙන කොච්චරනම් ආනිසංස දෙන දියද්ද කියලා යෝග ආශ්‍රය තේරුම් ගන්න පුළුවන්. මේ අනිත්‍යනිපතන ඥානයට මුලින්ම මඟ පාදලා දෙන්නේ මේ සතිමත් භාවය. ඒ වගේම තමයි මේ අනිත්‍යනිපතන ඥානය නිසා යම් කිසි කෙනෙකුට මෙතුආකල් ජීවිතේ ගෙනාවු සුඛ සංඥා. ඇහෙන් සුඛය දැකීම, සුඛ රූප දැකීම. කනෙන් හොඳ ශබ්ද ඇහිීම, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ආදී සුඛයමයි. මේ ආස්වාදයට පැත් වෙලා භෞතික ලෝකේ ගත වෙලා මේ පාරිභෝගික සමාජවල ඒකාන්තම පවතින මේක තමයි. ඒ නිසා මුළු ලෝකෙම තියෙන කාය සංහාවෙන් කියනවා. ඒ අත තුල සාමාන්‍ය මිනිස්සු ළඟ තරම්වත් මානි නැතුව වගේ තේන්න කියනවා. ඒක ඔක්කොම එකතු වෙලා, جوړු වෙලා, ගොනු වෙලා එක පැත්තටම පියාඹන. කුෂ්ණාව පමණ. හැම වෙලාවෙම සුඛේ තමයි බලන්නේ. ආධාර ධර්මයක් බය ලැජ්ජාවක් ගැල්ලම නැහැ. මිනිස්සෙද්ද තිරිසනෙද්ද කියලා වෙනසකුත් නැහැ. අන්න ඒ තරමට මේ ප්‍රශ්නාව ප්‍රපංච කරනවා. සංසාරේ තේරක් වීමක් නැතුව දිනු කරනවා. වඩන. මේ වඩන අනන්ත අප්‍රමාණ සංසාර ඉඳගෙන යන කෙනෙක් අහුවොත් කොහොමද මම මේක නතර කරන්නේ කියලා ඒ පුද්ගලයා මොනම ක්‍රමයක් කිව්වත් පිළිගන්න එකක් නැහැ. දේශයෙන් පිළිගන්න පුළුවන් මේක දෙවියන් වහන්සේ කරනවා. එහෙම නැත්නම් මේක දැන් කරන්න දෙයක් නැහැ මේක පෙර කළ දෙයක කර්ම විපාක. එහෙම නැත්නම් කියාවේ මේක කිසිම හේතුවක් ඔය වාගේ දේවල් ඇති වෙලා කියන්නේ මේක දුදු ස්වභාවයක්. මේ ඉන්නකන් සුවසේ ජීවත් වෙලා මරණයට පස්සේ ඕව මොනවාක්වත් ඇත්තේ නැහැ කියලා ලේස් මාර්ග හොයන්න පටන් ගන්නවා. නමුත් මේ එකම දෙයකින්වත් මේ සංසාර ප්‍රමාණි දරගන්නවක් පුළුවන් ගැටයක් නැහැ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වශයෙන් මේ ගැඹුරු ස්වરૂපයෙන් ඉසෝතවල තේරුම් අරගෙන මේක මේ වාගේ අර ආවගේ කතාව අහලා අහස කඩාන වැටෙනවායි කියලා දුවනේ තීසංගල වාගේ මුලින් කැලේ බිඳේගෙන දුවන මේ තීසං අරගෙට සිංහේක වාගේ බුදුරජාණන් වහන්සේ නතර වෙලා ආවත් තර්ජනය කරලා කොහෙද දුවන්නේ කියලා නතර කරා ආය යන ගහන වෙනවා මුළු හේතුව බලන්න මෙන්න බලනකොට ඒක අස්පනා පිට දැක ගන්න පුළුවන් මොහොතක් ඉවසුවා නම් දැක ගන්න පුළුවන් කාරණාවක් නමුත් ඉවසන් නැති නිසා දීපු බොරුව මුළු සමාජෙම තීසන් සමාජෙම පිළි අරගෙන ඇදගෙන ගියා වගේ. මේ કૃષ્ණාවදිගේ වැඩ කරන පිළිපු දිහා බලනකොට අන්ධකාර අන්ධ પરම්පරාවක වැඩි යනවා. කාරණාව කිසි. අනේ හේතු වෙලාවක මේ අපිට මේ අතුලකින් ගැට ගැහෙන පිටින් ගැට ගැහෙන මේ අවුල් ජාලාව ලියන්න මෙන්න සුඛ අඤ්ඤාව නිසාමේ දේ වෙනවා ඒ නිසා දුක්ඛ සංඥාව පහළ වෙන දුක්ඛානුපස්සන ඥානයක දින වටනාකම තේරුණා. අනේ දුක්ඛානුපස්සන ඥානයකට හේතු වෙන්නේ මුලින්ම සති. ඒ වගේම තමයි අත්වාදයේ ආස වස්තක දිට්ඨිය ආර්ථික දිට්ඨිය නාස්තික දිට්ඨිය වශයෙන් නානාතර විදිය සඳහන් කරනවා. ඒකෙදි ප්‍රධාන වශයෙන් දිට්ඨියක් වශයෙන් තමයි ගන්නේ. මම කියලා කියන්නේ අසවලාගේ නිර්මාණයක් මේ තුළ මගේ ජීවේ ආත්මේ පවතිනවා ජීවේ ආත්මෙද කරන්න දෙන්නේ මොකද්ද? බුදුන් තරම් ආස්වාද වෙන්න. කලින් කලින් දිවෙන් ආසෙන් ආස්වාද වෙන්න ඕනේ. ඒ සඳහා පුළුවන් තරම් පරමාර්ථයේ නැත්නම් දෙවියන් වහන්සේ තමයි ආශිර්වාදේ ලබා ගන්න ඕනේ කියලා. ඒ සඳහා කටයුතු කරන්න කරන්න කරන්න මේ තුල වර්තමාන ප්‍රතිස්පන්න ධර්මයේ මේ වය අදුම ධර්මයෙන් නාම රූප ධර්ම මේ වය කියලා තේරුම් ගන්න තත්යකටවත් හිත යෙදෙන්නේ. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මේ සංසාරේ ගැට ගහන මේ ප්‍රධානම සංඥා විපල්ලාස තුන. ආස්වාද වීමත් සෑම මොහොතකම වැඩ කරනවා. සතියෙන් ගත කරන සෑම මොහොතකම එක්කෝ තණ්හාවෙන් බැඳිලා එක්කෝ මානයෙන් මුලා වෙලා එහෙම නැත්නම් දික්තියෙන් කඩලා මේ ස්වરૂප නිසා එවැනි කෙනෙකුට අන්නා මාන දිට්ඨුනි ශබ්ද භාවයට පත්වෙච්ච කෙනෙකුට මෙවැනි ධර්ම දේශනාවකින් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් ඇති වෙනවා. මොකද ඊයත් කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ. මේකට විරුද්ධ අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව කියලා ආයුධ තියෙනවා. ඒක Taman විසීම වැඩි වියත්තක් කියලා තේරුම් ගන්න එකට මත් වෙච්ච කෙනා ඒ තරම්ම ගැඹුරටමත් වෙනවා. ඒ තරම් මේක ඝන බහල ස්වරූපයටපත්. ඒ නිසා මේ සංඥා විපල්ලාස කොයිතර අපි මේ ලැබිච්ච මනුස්ස ආත්මයෙන් ඇද බැඳ තබා ගන්නවද සිරු දහහක් හඳ දහහක් ආවා වගේ බුදුබණ බුදු ලෝකයේ බුදු ආලෝකයේ පවතිද්දී අන්ධකාර වැඩ කරනවාද කියන එකට බලපං මේ සංඥාව අහිංසක කෝරුවක් කාටවත් කියන්න බෑ එහෙම නිත්‍ය සංඥා ඇති කරගන්න එක අසාධාරණයි මම උසාවියට ගෙනිනවා පොලිසියට ගෙනිනවා මේක විරුද්ධයි මේකට විරුද්ධව නඩු පවරන්න ඕනෑ කියලා කිසිම ධාර්මික සමාජයක මේ නිත්‍ය සංඥාට විරුද්ධව එහෙම නඩු කියලා කතාවක් අහන්නේ ඒ වගේම මේ කුස්නාව කියනවා කියන්නේ කිසි කෙනෙකුට කිසි කෙනෙකුට දොස් කියන්නේ අයින් කරන්නේ ඒ වගේම සම්පිති විත්‍යක් තමයි තියාගෙන ඉන්නවා මම මේ කියලා කෙනෙක් ඉන්නවා ඒක සතු විඳින්න ඕනේ කියලා එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මේක නැවුවය කියලා පැතිරීම හේතුවක් මේකට ඇත්තේ නැතේ කියලා ඒ මත කිසි කෙනෙකුට ගොඩපා ගන්න බෑ. ඒ නිසා බොහෝම අහිංසක ස්වරූපයෙන් තමයි මේක වැඩ කරන්නේ. ඒ නිසා පටන් ගන්නෙදී අපි නිත්‍ය සංඥාවේ යම් කිසි කටයුත්තක් කරගෙන යනවනම් කුෂ්ණාමත යම් කිසි කටයුත්තක් කරගෙන යනවනම් විශ්වයක මතිනේ යම් කිසි කටයුත්තක් කරනවනම් ගුරුවරයෙකුට හෝ දෙමව්පියන්ට හෝ ඒක වළක්වන්න අයිතිවාසිකමක් ඇතිවෙනවා පුළුවන්කමක් ඇතිවෙනවා මොකද ගුරුවරු දෙමාපියෝ ඉන්නේ එකම. ඒ නිසා ඒක වළක්වන්න හෝ ඒක පිළිබඳව අභියෝග එල්ල කරන්න හෝ පුළුවන් වෙනවා නම් පුළුවන් වෙන්නේ කල්යාණ මිත්‍රයට පමණයි. ඒ මොකද සතිය කියන්නේ. අසතිමත් නම් කල්යාණ මිත්‍රයත් කල්යාණ මිත්‍රයට කිසිම ගැම්මක් එන්නේ නැහැ. මේ තවත් අසතියෙන් කටයුතු කරන කෙනෙකුට මොනවායි මිත්‍ය සංඥාව අතාරින්ද අනිත්‍ය සංඥාව පහල කරගන්න කියන තුනක් සංකල්පයක්. මේ නිසා මේ සංඥා විපල්ලාසවල තියෙන මේ අහිංසක භාවය නිසා ඉතාමත්ම මත්කරවන සුළුයි. මේක මූලික නොදැනීමේ ස්වરૂපේ අවිද්‍යාවේ හොඳට දිනහර පාන කුරුයි. අවිද්‍යාව අපිට පහර දෙන්නේ අනි දෙකට. එකක් තමයි මේ කාරණා කාරණා නොදන්න අවිද්‍යාව. මේ දේවල් හැදිලා තියෙන්නේ නාම රූප ධර්මයන් කියලා නොදන්නා අවිද්‍යාව. මේ නාම රූප ධර්ම සියල්ලන්ටම හේතුවක් තියෙනවා කියන නොදන්නා අවිද්‍යාව. ඒ හේතුත්පලක් කියන මේ සියල්ලක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි නැත්නම් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියන අවිද්‍යාව. ඒක පොඩි එකක් නෙවෙන බව භාවනා කරන අතට දාන්න. ඒ අවිද්‍යාව පිටාතකෙම ගේන එක. ඔය තරමට නිත්‍ය සංඥා දුක සංඥා නිත්‍ය වශයෙන් ගන්නවා ඒ නිසා අපි සෑම දිනක උපදින උපදින අවස්ථාවේ මේ අවිද්‍යාව බීජේ නොදන්නාකම රැගෙනමයි පවතින්නේ අයිනේ ඒ නිසා අපි මේක කරන්න ඕනේ ඒ නැත්නම් මේක දැනුමෙන් මේ අඳුර දුරු කරන්න ඕනේ දෙවෙනි එක තමයි නිත්‍ය ප්‍රතිපන්න විද්‍යාව විපල්ලාස ස්වરૂපේ මේ අනිත්‍ය වූ දේ නිට්ටයයි කියලා ගන්නා වූ විපල්ලාස. මේ දුක වූ දේ සුඛයයි කියලා ගන්න විපල්ලාස. අනාත්ම වූ ස්වરૂපේ ආත්මයයි කියලා ගන්න විපල්ලාසය නිසා ඇත්ත කියලා දුන්නත් ඒකට නැති වෙන දෙයක්. ඒ මොකද ඒ පුද්ගලයා දැනටම දෙයකින් පිරීලා ඉන්නේ. දෙයකින් සම්පූර්ණ වෙලා ඉන්නේ. ඒ පුද්ගලට ඒක අයින් කරන්න කියවට කවදාකවත් අයින් කරගන්න බෑ. ඒ නිසා මේ අවිද්‍යාව වැඩ කරන්නේ අපපටිපත්‍ය අවිද්‍යාව තාමත් නොදන්නා මූලික මෝඩකම එකක්. දෙක තමයි බොරුවක් ඇත්ත වශයෙන් කිසිම කෙනෙක් පිළිගන්න දෙන්නේ. මෙන්න මේ ධර්ම දෙක තියෙන නිසා මේක බලයෙන් නීතියෙන් වෙන විදිහක් මේකෙන් අයින් කරන්න බෑ. මූලිකවම මේ කර්ම සුතක වැටෙනවා. ඒ නිසා අවිද්‍යාව දුරු කරනවායි කියන කාරණාව බොහෝ ප්‍රවේශමෙන් කටයුතු කරනවා. යම් කිසි කෙනෙකුට අර මූලික తত্ত্বය මේ දුක්ඛ ස්වરૂපේ මොකද දුක්ඛ ස්වરૂපේ කියන්නේ යම් තාක් පංචස්කන්ධයයි නාම රූප ධර්ම තියෙනවනම් දුකයි. මෙන්න මේ කාරණා පිළිබඳ යම්ම අස්පනාතික තමා වශයෙන් වර්තමානව කැටිච්ච අත්දැකීමක් තියෙනවනම් අන්න ඒ පුද්ගලට පදනමක් තියෙනවා. මේක පිළිබඳව ඉස්සරහට යන්නට කියන බණක් අහන්න තාවිච්ච කටිට. නමුත් යම් කෙනෙක් ගන්න බහල විදිහට මේ නිත්‍ය සංඥාවේ, සුඛ සංඥාවේ, ආත්ම සංඥාවේ ගැලී සිටිනවා නම් බොහොම දුෂ්කරතාවයකටපත් වෙනවා. ඒ පුද්ගලයාට මේක නෑ මේ වෙනුවට මෙන්න මේ සත්‍ය තියෙනවා කියන කාරණාව තේරෙනවා. ඒ නිසා මේක හරියට ඇහි සුද බැඳිච්ච මනුස්සයෙක්. ඒ මනුස්සයාට එක්ක සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නෑ. එහෙම නැත්නම් තේින්නේ විලෝපණය. එක්කනේ දෙන්නේ කියලා පේනවා. ඉතින් ඒ මනුස්සයාට කිව්වට ඔතන කොච්චර ඔය කිව්වත් එක්කනා ඉන්නේ කියලා ඒ මනුස්සයාත් එක්ක හින්නරක් කරගන්න තමයි පුළුවන්. වෙන වෙන විදිහකට කරන්න බෑ. මොකද ඒ මනුස්සයාට හොඳටම විශ්වාසය තමන්ගේ අත් එකට දෙන්නේ එක්කනා දෙන්නවා. ඉතින් මේ මනුස්සයාට කරන්න තියෙන ඒකට පුදු කන්නාරි කොටම නැත්තම් සල්ලි කර්මයක් කරනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සල්ලි වෛද්‍යවරයෙක් කියලා. බුදුරජාණන් වහන්සේ මේ සල්ලි කර්මය කරන්නේ මේ මතකට නෙවෙයි. මනසකම සල්ලි කර්මය කරනවා. ඒකේ තියෙන මේ සුද කපල. මේ සුදට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මෝහ පටල. යම් තාක් කෙනෙක් අසතියෙන් ගත කරනවා නම් ඒ තාක් කල් ඔහුගේ මෝහ පටල වැඩෙනවා. ඒක වලක්. මෝහ පටල වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න එක්කෝ ඔහු නිත්‍ය සංඥාවෙන් ඝන බහල භාවය කරනවා. නැත්නම් සුඛ සංඥාවෙන් නිස්සබ්ද භාවයට පත් වෙනවා ඉන්ද්‍රම් පිනවීමම විදිය. එහෙම නැත්නම් දික්තිගත. මේ පුද්ගලයාගේ මරණය හොඳයි. මේ දික්තිය නම් අතාරින්න. අන්නේ තරලෙදම කන බහල ස්වරූපයට පත් වෙනවා. මේ විදිහට මෝහ පටල පිටින් එකට වැඩෙනවා. මේ නිසා කෙනෙක් කල්පනා කරගන්න ඕනේ මේ තරම්ම ගැඹුරකට අහන වෙලාවේ, දක්න වෙලාවේ ආදී විස්තර නොපෙනුනත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විස්තර නොපෙනුනත් හේතුඵල ධර්ම වාතේ නොපෙනෙනත් දැන් මේ නාම රූපේ කියලා ධර්මේ නොපෙනෙනත් ඒ ධර්මතාවලට මඟ පෙන්වන මේ සතිය යම්ම මොහතක පවතිනවා නම් ඒ මොහොතේ අඩු තරමින් මෝහපතල බැඳෙන්නේ නැහැ. ඒ නිසා යම් කෙනෙක් එක චිත්තක්ෂණයක් සතිමත් දෙමින වෙලාවෙ තින්වීම මෙනෙහි කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් ඒකේ අඳුම ගානේ සතහන දැක ගන්න පුළුවන් නම් ඒ පුදුරට ඒකම ලාභයක් ඒ මොකද ඒක නොදැක්කනම් මේ හිත කරන්නේ මෙන්න මේකෙන් දීපල් ලාභයක් දිගේ මොහොපටලයක් ගනිලා ඇත්ත දැක ගන්න තියෙන අවස්ථාව වළක්වනවා ඒ නිසා සතිමත් භාවය මේ ප්‍රධාන කටයුත්ත කරනවා ඒ විතරක් නෙවෙයි එවැනි සතියක් ඊගා මොහොතකට පවත්වන්න පුළුවන් නම් ඊගා මොහොතකට පවත්වන්න පුළුවන් නම් ඒක තුල ගැම්මක් වැඩේ ඒ වැඩෙන ගැම්ම තුල ඒකාන්තයෙන්ම මේ ශල්්‍ය කර්මයේ තිබෙන්නේ. ඇහි සුද කැපෙනදී අත්තාව මෝහ පරිල ගැටීම නිසා ඇත්ත ඇති හැටියෙන් දැකීම සිද්ධ වෙනවා. ඇත්ත ඇති හැටියෙන් දකින්නවනම් නිල ඔළුවේ හැපෙන්නේම නාම රූපේ තමයි. ඒක ආත්මයක්ව දිට්ඨියක් නැත්නම් මම මේ මාගේ ඉස්තිය පුරුෂයේ පිළියේ එක්කත් නැතිදී එක්කත් මංගල කාරණාවක් මේ සියලුම දේ කෝක වෙතත් මෙන්න මේ තින්වීම මෙන්න ඒක දකින්න හිතේ. ඉන්න හැකිලිම මෙන්න ඒක ලක්ෂණ සුඛ. මෙන්න මේ එතකොට හොඳටම තමයි දාන්නේ. මේ හැකිලිම මෙනේ කරන ලාභ පිළිවීම සිද්ධ වෙන්නේ මොහොයක් නැහැ. කොපටල අපන වෙලාව යෝගාවචක ප්‍රමාණ කරන්න තේරෙන්නේ නැහැ. නමුත් ආනිසංසවල අඩුපාඩුවක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ සතිය කියන ධර්මය කොයි තරම් කොයි වේලාවක් කොච්චර පිළිසක් කොච්චර ප්‍රමාණයකට වැඩි වෙනවද කියලා ප්‍රමාණ කරනවා. ඒ නිසා අපිට යම් ප්‍රමාණයක් මේ ජීවිතේ මේ ධර්ම කරුණු තේරුම් අරගෙන මේ අනුව සාතිය පවත්තන් කරන් කුසල ඡන්දයක් පහළ වුණා. ඒ අනුව දවසේ මොහොතක් දෙකක් තුනක් වගේ අපිට යම් තාක් ප්‍රමාණයක සතිය පවත්තන් පුළුවන් වුණා නම් කොයි තරම් දුරට ඒක අනිත්‍යානුපස්සනා ඥාන, දුක්ඛානුපස්සනා ඥාන, අනාත්මානුපස්සනා ඥාන පහළ කරන්න හේතු වෙනවද කියලා මේ ධර්ම කතාවදී අහගෙන ඉන්නකොට සමාධියට වටහා ගන්න පුළුවන්. අදින ධර්මයේ මෝහ කටල වැඩෙන්නේ නැති ධර්මයට හිත බේරා ගන්න පුළුවන් කියන කරුණ කියනවා. ඒ නිසා මේ කුවාක් කියලා ධර්මයේ අරුම්කන් දුන්නා වගේම මේ ධර්ම උත්සාහ කරමින් ගත කරන මේ කිනුවක් පිළිසෙට යෝගාවචර පිළිසෙට මේ ධර්ම කරුණ නිසාම මූල ධර්ම අධ්‍යක්ීම් වලින් පරිවිලා තමන් කරගෙන යනා වූ මේ භාවනාව සුත්පට්ඨාන භාවනාව සමත වශයෙන් හෝ වේවා විපස්සනා වශයෙන් හෝ වේවා අද මුනේම මෙතලි ඉතාමත්ම පරිසරය අවදිපදීවි හිතේ මේ සත්‍ය පවස්වාගෙන යෑමක හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවැනි පවතිනා වූ සතිය නිසා ශ්‍රද්ධාව, වීර්යය, සමාධිය, ප්‍රඥාව කියනා වූ ඒ ආශ්‍රිත පංචේන්ද්‍රිය ධර්මයේ වැඩිමේ අනිත්‍යානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්මපස්සන ආදී ඥාන කෙලවර නැත්නම් විපස්සනා ඥාන කෙලවර පහළ වෙන්නා වූ ඒ ආර්ග ඥාන, ඵල ඥාන දක්වාම මේ සංඥා දිට්ඨි මාන විපංච දුරු කරන මේ සංඥා විපල්ලාස දුරු කරන අවිද්‍යාව දුරු කිරීමෙන්ම ලැබීමට සුදුසු ඒ සාන්ත සුන්දර සත්‍යයට යා ගැනීමට හේතු වේවා වාසනාව වේවා කියන මෛත්‍රී සාගත කරුණා සාගත ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන හොඳයි.